ඒ සූත්‍රයේ මූලික අදහස ටික දුරක් පැහැදිලි කරගෙන ගිහිල්ලා යම් තැනක අපි නතර කළා මේ සතිය සඳහා. අද දවසෙත් අපි මේ මූලික අවශ්‍යතා ටික පැහැදිලි කිරීමකින් අනතුරුව ඒ දර්ශනය කියන්නේ කොමක්ද කියලා උපමා නිදර්ශන සහිතව පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙනවා කාලවකවානුව ප්‍රමාණවත් වුණොත්. යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද? යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද? ඒ කෙබඳු කෙබඳු තැන්වල යෙදෙනවද කියලා කතා කරන්න වෙනවා. එහෙදී නූපන්න ආශ්‍රව උපදින උපන් ආශ්‍රවයේ වැඩෙන මනසිකාරයක් පිළිබඳව කියවුණා. යම් ධර්මයක් මෙනෙහි නොකළ යුතු නම් ඒ ධර්මය මෙනෙහි කිරීම අපි ගිය සතියේ කතා කළා ඒ අයෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වීම නිසා ඇතිවෙන එක ප්‍රතිඵලයක් පිළිබඳව කාලත්‍රයේහි අතීතයේ පිළිබඳව අනාගතයේ පිළිබඳව වර්තමානයේ පිළිබඳව අපි තුල හටගන්න සැකයේ කුකුස පිළිබඳව විචිකිච්ඡාව පිළිබඳව කියවුණා. අපි දර්ශනීය කියලා යමක් හඳුන්වන්නේ මෙන්න මේ දර්ශනයට එළඹෙනකොට මෙන්න මේ බඳු සැක කුකුස් තියාගන්න පුළුවන් කමක් නැහැ. අපි පැහැදිලි කරලා දෙන්න යන දර්ශනය කියන තැන නිවැරදි වුණොත් මේ සබ්බාසව සූත්‍රයේ පැහැදිලි කළ ආකාරයට අහෝසින්නකෝ අතීත මද්ධාන මම අතීතයේ හිටියද මම අතීතේ හිටියේ නැද්ද? මම කවුරු වෙලා ඉන්නේ නැද්ද? කොහොම කෙනෙක් වෙන්නේ නැද්ද? කවුරු වෙලා කවුරු බවට පත් වෙන්නේ නැද්ද කියන අදහස් එන්න විදිහක් නෑ. එහෙම ඔබට අදහස් එනවනම් අපි මේ කියලා දෙන දේ අර්ථවත් වෙලා නැහැ. ඒ වගේම අනාගතය පිළිබඳව මම අනාගතයේ උපදිනවා. උපදින්නේ කොහොම කෙනෙක් වෙයිද කවුරු වෙයිද කවුරු වෙලා කවුරු බවට පත් වෙයිද කියලා අනාගතයේ පිළිබඳව දහසක් එන්න විදිහක් නෑ දර්ශනීය කියන ඒ ධහම අපි දැක ගන්න පුළුවන් වුණොත් වර්තමානයේ තුලත් මම ඉන්නවද නැද්ද කොහොමද කවුද කොහේ ඉඳලාවද කොහෙට යනවද කියන මේ අදහස් වෙනත් විදිහක් නෑ යම්තාක් නිබඳු අදහස් පහළ වෙනවා නම් මේ ආකාරයෙන් මෙනෙහි කරන කෙනාට ලැබෙන ප්‍රතිඵලය පිළිබඳව කියන්නයි අපි ඉතුරු කළේ. තස්ස වේවං අයෝනිසෝ මනසිකාරෝ චන්නං දිට්ඨිනං අඤ්‍යතරා දිට්ඨි උපජ්ජති තීමේ අත්තාතිවා අස්ස සච්චතෝ චේතතෝ දිට්ඨි උපජ්ජති නත්තිමේ අත්තාතිවා අස්ස සච්චතෝ චේතතෝ දිට්ඨි උපජ්ජති නත්ථනාව අනත්තානං අත්ථනාව අත් අට්ඨානං සංජානාමිති වාස්ස සච්චතු තේ තතෝ දිට්ඨි උපජ්ජති අත්ථනාව අනත්ථානං සංජානාමිති වාස්ස සච්චතු තේ තතෝ දිට්ඨි උපජ්ජති අනත්තනාව අත්තානං සංජානාමේති වා අස්ස සච්චතෝ තේතතෝ දිට්ඨි උපජ්ජති අත්වා පනස්ස එවං දිට්ඨි හෝති යෝමි අයං අත්තා වඩෝ වේදෙයෝ తత్ర తత్ర కళ్యాణ పాపకానం విపాకానం పటిసంవేదేతి සෝපෝ පනමියයන් අත්තා නිච්ඡෝදෝ සස්සතෝ අවිපරිණාම ධම්මෝ සස්සති සමංකතේව තස්සති ඉදං උච්චති භික්ඛවේ දිට්ඨිගතං දිට්ඨිගහනං දිට්ඨිකාන්තාරෝ දිට්ඨි විසුකං දිට්ඨි විපන්දිතං දිට්ඨි සංයෝජනං දිට්ඨි සංයෝජන සංයුක්තෝ දෙක්ඛවේ අත්සුතවා පුතුජ්ජනෝ නපරිමුච්ඡති ජාතියා ජරා මරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි නපරිමුච්ඡති දුක් කස්මාති වදාමි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මෙන්න මේ ආකාරයෙන් අතීතය පිළිබඳව අනාගතය පිළිබඳව වර්තමානයේ පිළිබඳව සැක මුසු අදහස් පහළ වෙනවා නම් අන්න ඒ බඳු කෙනා ඒකාන්තයෙන් මෙන්න මේ දෘෂ්ටි හයෙන් එකකට වැටිලා ඉන්නවා අත්ථිමේ අත්ථාති වාස්ස සච්චතෝ තේතතෝ දික්ඛි උපජ්ජති මට ඒකාන්ත වශයෙන් ආත්මයක් ඇත ආත්මයක් ඇත කියන මම ඉන්නවා කියන දෘෂ්ටියක ඉන්නවා ඒකාන්තයෙන් සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් සත්‍යතෝ තේ සතෝ දිට්ඨි උපජ්ජති සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ඒකාන්තයෙන් දෘෂ්ටියක් උපදිනවා. එහෙම නැත්නම් නත්ති මේ අත්ථාති වාස්ස සත්‍යතෝ තේතතෝ දිට්ඨි උපජ්ජති. මට ආත්මයක් නෑ. මම කියලා කෙනෙක් නෑ. සත්‍ය වශයෙන් ඒකාන්තයෙන් ස්ථිර වශයෙන් දෘෂ්ටියක් උපදිනවා. එහෙමත් නැත්නම් අත්තනාව අත්තානම් ආත්ම වූ මමම ආත්මයම හඳුනනේ කියන මෙන්න මේ දෘෂ්ටිය ඒකාන්ත වශයෙන් සත්‍ය වශයෙන් පහළ වෙනවා. එහෙමත් නැත්නම් ආත්ම වූ මම අනාත්මය හඳුනමේ යන දෘෂ්ටි ඒකාන්ත වශයෙන් සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් පහළ වෙනවා. එහෙමත් නැත්නම් අනාත්ම වූ මම ආත්මය හඳුනමි. සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් මෙබඳු දෘෂ්ටියකට පැමිණෙනවා. එහෙමත් නැත්නම් අතවා 50 වන් දුක් දිට්ඨි හොති. එහෙම නැත්නම් මෙන්න මේ බඳු දෘෂ්ටියක් ඇති වෙනවා. යෝමේ අයං අත්තා වදෝ වේදේයෝ යම් මෙබඳු ආත්ම භාවයක් ඇත්නම් වදෝ කතා කරන වේදෙය්‍යෝ වේදනා විඳින తත්‍ර తත්‍ර කල්යාණ පාපකානං විපාකානං පටිසන්ධි ඒ තැන්වල පාප පින්පව් විපාක විඳින සෝකෝපනමේ අයං අත්තයි බඳු යම් ආත්ම භාවයක් ඇත්නම් ඒ ආත්ම භාවය නිච්චෝ නිට්ටයයි දුෝ තහවුරුයි සස්සතෝ ਸਰවකාලිකයි අවිපරිණාම ධම්මෝ නොවෙනස් වෙන සුළුයි සස්සති සම සාස්වතකයන්ගේ මෙන් නොවෙනස් වෙන නොපිරෙළෙන ධර්මතාවය තතේව තස්සති නොවෙනස් වෙන ආකාරයෙන් පවතින්නේ කියන මේ බඳු සංකල්පයක් ඇති වෙනවා. මහණෙනි මෙන්න මේ සංකල්පය මේ දෘෂ්ටිය ඉදං උච්චති වික්ඛවේ දිට්ඨිගත. මෙන්න මේක මහා දෘෂ්ටිගතයක්. දිට්ඨි ගහනං දෘෂ්ටි ග්‍රහණයක්. දිට්ඨි කාන්තාරෝ දෘෂ්ටි කාන්තාරයක්. දිට්ඨි විසූපං සම්මාදිට්ඨිය විනිවිද යන දෘෂ්ටි විසූකය. දිට්ඨි විප්පන්දිතං දෘෂ්ටි කම්පනය දෘෂ්ටි සංයෝජනං දිට්ඨි සංයෝජනය දෘෂ්ටි ජාලය දෘෂ්ටි බැඳුමක් දිට්ඨි සංයෝජන සංයුක්තෝ භික්ඛවේ අසුතවාපතෝ මානෙන මේ බඳු දෘෂ්ටි සංයෝජනයන්ගෙන් යුක්ත වූ අසෘතවත් පුද්ගලයා න පරිමුච්ඡති නිදෙන්නේ නෑ ජාතියෙන් චරාවෙන් මරණේ ශෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයෙන් නොමිදේ න පරිමුච්ඡති දුක්ඛස්මාත සියලු දුකින් නොමිදේ යයි මම දේශනා කරමි එන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වඳු දෘෂ්ටිවාදයකට අපි වැටුනොත් අපි සංසාරෙන් ජාති ජරා මරණයෙන් මිදීමක් නම් වෙන්නේ නැහැ. දැන් අපි මෙන්න මේ දර්ශනයට එළඹෙනාතුරු මේ දෘෂ්ටි හයෙන් යම් දෘෂ්ටියක අපි වාසය කරනවා. සමහර වෙලාවට වරින් වර ඒවා වෙනස් වෙන්න පුළුවන්. අපි භාවනා කරන වෙලාවට භාවනා කරන පින්වතුන් එක දෘෂ්ටියකට වැටලා ඉන්න පුළුවන්. එහෙම නොකරන අය වෙනත් වෙනත් දෘෂ්ටි ජාලවල රැඳිලා ඉන්නවා. අපි බොහෝ දෙනෙක් මට ආත්මයක් තියෙනවා කියන අදහසේ ඉන්න අය. සමහර කෙනෙක් සත්වයක් නෑ පුද්ගලයෙක් නෑ ආත්මයක් නෑ කියන මේ දෘෂ්ටිවාදවලත් මතක තියාගන්න ඕන ඒවා නැහැ කියන කොටත් ඇත කියන කොටත් අපි නොදැනුවත් හෝ අයෝනිසෝ මනසිකාරයේ ප්‍රතිඵලය හැටියට යම් දෘෂ්ටියකට වැටිලා තියෙනවා. ඊළඟට අත්තනාව අත්තානං සංජානා. ආත්ම වූ මමම ආත්මය හඳුනමින් ආත්ම වූ මමම ආත්මය හඳුනමි කියන මේ බඳු දෘෂ්ටියකට වැටෙනවා. කොහොමද මේ පැහැදිලි කරන්නේ? අපි සමහර වෙලාවට මම ආත්ම කොටගෙන මම ස්ථිරව පවතිනවා ඉන්නවා කියන මත ඉඳගෙන ලෝකයේද නিত্য වූ සාස්වත වූ පවතින ධර්මතාවයක් හැටියට දකින අවස්ථා තියෙනවා. එබඳු අවස්ථාවන් පිළිබඳව අපි සැලකුවොත් අපි සිහිනයකදී සිහිනයකදී අපි සජීවී ලෝකයක ජීවත් වෙනවා සැරිසරනවා වගේ ගත කරන අත්දැකීමක් අපට දැනෙනවා. සිහිනේදී අපිත් සජීවී බාහිර ලෝකයක් සජීවී. අපි මේ සැබෑය කියන මේ ලෝකයේ තුල සිදු කරන හැම ක්‍රියාකාරකමක්ම සිහින ලෝකයේදී අපි ඒ ආකාරයෙන්ම ප්‍රයත්න හැම දෙයක්ම හැම කෙනෙක්ම හැම තැනක්ම සජීවී වෙලා ඔය ආකාරයෙන්ම අපි මනෝමය දර්ශනයන් තුල මවා ගන්න අවස්ථා තියෙනවා. අපි මොහොතකට කල්පනා කරලා බැලුවොත් අපේ මතකයන් අවදි කරලා අපි හිතෙන් හිතෙන් කතා කරන හිත ඇතුලේ යම් ක්‍රියාකාරකම් කරන අවස්ථා තියෙනවා. රාගික වෙන්න පුළුවන්, සදෝසී ද්වේෂ සහගත වෙන්න පුළුවන්. අපි හිතෙන්ම හිතනවා මම අද මෙහෙම ගිහිල්ලා මෙහෙම කරනවා. අපි සම්පූර්ණව හිත ඇතුලෙන් කරන හැටි කරන දෙයක් එක්කම සැලසුම් කරනවා හිතෙන් ඒ ක්‍රියාවේ යෙදෙනවා දැන් එතනදී තමා ආත්ම භාවයක ඉන්නවා වගේම අනිත් හැම දෙයකම ආත්මීය බවක් Tamanට හසු වෙලා තියෙනවා. මෙන්න මේ සඳහා පුංචි නිදර්ශනයකුත් තියෙනවා ධම්මපදට්ට කතාවෙන් භාගිනේය සංගරක්කිත හාමුදුරුවෝ කියන්නේ. සංගරක්කිත හාමුදුරුවන්ගේ සහෝදරියගේ සා තමයි භාගිනේය සංගරක්. මේ පොඩි හාමුදුරුවෝ මාම ළඟ තමයි පැවිදි වෙලා ඉන්නේ. පොඩි හාමුදුරුවන්ට දවසක් රෙදි කඩක් ලැබුණා. හිතුවා මේ රෙදි කඩ ගුරු හාමුදුරුවන්ට මාම වෙන ගුරු හාමුදුරුවන්ට පූජා කරන්න. සංගරක්කිත හාමුදුරු බොහොම අල්පේච්ඡ හාමුදුරු කෙනෙක්. තුන් සිවුර හැර වෙන සිවුරක් දරන්නේ නැහැ. පොඩි හාමුදුරුවෝ පූජා කළ මේ වස්ත්‍රය බාරගත්තේ නැහැ ප්‍රතික්ෂේප කළා. කුංචි හාමුදුරුවන්ට ටිකක් අමනාපයක් ඇති වුණා. මම පූජා කළ පිරිකර මේ හාමුදුරුව බාරගත්තේ නැහැ. මාත් එක්ක අමනාපයක් ඇතියා. මට අකමැත්තක් ඇති. ඒ නිසා වෙන්නේ නැති මේක බාර නොගත්තේ. දෝමනස්ස සාගත හිතක් පොඩි හාමුදුරුවන්ගේ හිතේ පහළ වුණා. දැන් මේ දෝමනස්සහගත හැඟීමත් එක්කම ගුරු හාමුදුරුවන්ට පවන් සලන්න ගත්ත වටාපත අරගෙන. දැන් ගුරු හාමුදුරුව ළඟින් ඉඳගෙන පොඩි හාමුදුරුව ගුරු හාමුදුරුවන්ට පවන් සලනවා. පවන් සලන ගමන් ඔන්න පොඩි හාමුදුරුව මනෝමය ලෝකයකට යනවා. පොඩි හාමුදුරුව කල්පනා කරනවා මගේ පිළිතර බාර ගන්න බැරි නම් මොකද මම මෙතන ඉඳලා. මං යනවා යන්න ගෙදර. මේ රෙදි කෑල්ල කාට හරි විකුණලා මං එලිස්සියක්ව ගන්න. දැන් ඔන්න හිතෙන් දැන් එලි එලු එලු දෙනක් ගත්තා. දැන් ටික කලක් යනකොට එලු දෙනු පැටව ගහලා දැන් එලු කොටාක් දැන් එලු රංචුවත් අරගෙන දැන් ගේන. තනකොළ පිට්ටනිය වලට යනවා, කන්න දෙනවා, ගොන්න දෙනවා. බොහොම සලකන දැන් එලු පට්ටිය බොහොම ලොකු වෙලා. දැන් ලොකු ව්‍යාපාරිකයෙක්. දැන් ඉතින් ටික කලක් යනකොට එයා දැන් මොන මං එහෙනම් දැන් හිත ඇතුලෙන් මේ ඔක්කොම විවාහයකුත් කරගන්න. දැන් ඕන කෙනෙකුත් ගෙන ආවා ටික කලක් යනකොට බබිකුත් හම්බ වෙනවා. දැන් තුන් දිනාට ගමන් යන මොකක් හරි ඕනනේ කරත්තකුත්. දැන් කරත්තෙන් යන හැටි නැහැටි දැන් හිතෙන් දකින්න ඔක්කොම දැන් මුළු ලෝකෙම දැන් සජීවී වෙලා. තමනුත් ආත්මයි ලෝකයත් ආත්මයි. දැන් මෙහෙම යනකොට කාලයක් යනකොට කල්පනා වෙනවා දැන් කොහොමුණක් කමන්නේ මගේ ගුරු ආමඳුරු මාමනේ අපි යම් බලන්න මේ පුංචි පුතත් අරගෙන දෙන්න එක කතා කළා දැන් නෝනවත් දරුවත් කරත් එනක් කරන දැන් කරත්තේ දක්කගෙන හාමුදුරුවෝ ඉන්න පන්සල පැත්තට එන්න එනවා බිරිඳගේ පුංචි ප්‍රමාද දෝෂයකින් දරුවා බිමට වැටෙනවා ඉතින් කරත්තේ දක්ක දක්ක හිටියේ තරහා ගියා අතේ තිබුණු කෙවිත කෙවිතෙන් බිරිඳට ගැහුවා. හැබැයි පාර වැදුනේ හාමුදුරුවන්ට. ගුරු හාමුදුරුවන්ටයි වටාපතෙන් පාරක් වැදුනේ. ඉතින් ගුරු හාමුදුරුවෝ කියන වැත්නි බිරිඳට නෙමෙයි ගැහුවේ. මේ ගැහුවේ මට නෙමෙයි. ඉතින් පුංචි හාමුදුරුවන්ට ලැජ්ජයි තුනා. අනේ මම කොච්චර උතුම් හාමුදුරු කෙනෙක් ගැනද මේ විදිහට හිතුවේ. උන්වහන්සේ මගේ හිතත් දැකලා තියෙනව නේද කියලා මහත්කයිත් හිතන සමාව කරවගත්තා. කොහොමද මෙන්න මේ පුංචි සිදුවීම තුල අපට කියවෙනවා ලොකු කතන්දරයක්. උන්වහන්සේ මනෝමය ලෝකයක සම්පූර්ණම සැරිසරුවා. සිවුරු ඇරලා ගිහිල්ලා එළුවෙක් අරගෙන ඒක බෝ කරලා එළු පට්ටියක් හදලා ගෙවල් හදලා විවාහ වෙලා දරුවන් හදලා කරත්ත අරගෙන මේ බොහෝ වෙලාවක් සජීවී ලෝකයක මේ හාමුදුරු සරසරුවා. ඉතින් අපිත් අපේ අතීතයේ කල්පනා කරලා බැලුවොත් අපි දවසකට කී වතාවක් මේ බඳු දෘෂ්ටිවාදවල, දෘෂ්ටිජාලවල, දෘෂ්ටි කාන්තාරවල මම්මුලා වෙලා ඉන්නවද කියලා හඳුනගන්න පුළුවන්. මෙන්න මේ බඳු තැන්වලට අපි වැටෙන්නේ අයෝනිසෝ මනසකාරය යෙදෙන නිසා. දර්ශනයේ නුවණ යෝනිසෝ මනසිකාරේ නොයදෙන නිසා. ඊළඟට තවත් තැනක් තමයි අත්තනාව අනත්තානං සංජානාමීති වාස්සච්චතෝ තේතෝ දිට්ඨි පජ්ජති. හරිම පරිස්සම් වෙන්න ඕන තැනක්. අපි හුඟා ගැඹුරට බොහොම සියුම්ව භාවනා කරන අය වැටි සිටින දෘෂ්ටියක්. හැම දෙයක්ම බොහොම සියුම්ව අනිත්‍ය බවට වැටහෙනවා. අනාත්ම බවට බලනවා. එන එන අරමුණ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලනවා. හැබැයි බලන්න ඉවර වෙන්නේ නැහැ. බලන්නත් ඉන්නවා බලන අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් බලන දේකුත් දැන් ටිකක් අපි කල්පනා කරලා බැලුවොත් අපි භාවනා කරන තැන්වල භාවනා කරන අවස්ථාවල මෙන්න මේ තැන තමයි අපි ඉන්නේ හුඟක් දෙන්නේ. මේ දර්ශනයට එළඹෙනකන් මෙතන ඉන්නවා. අපිට අසුබ බව පේනවා. අසුබ බව බලන මම ඉන්නවා. ආස්වාස ප්‍රස්වාසය පේනවා, පෙනෙන මම ඉන්නවා. දෙතිස් කුණුපේ දකිනවා, දකින මම ඉන්නවා. පුද්ගලයා ඉන්නවා. අත්තනාව නත්තාන මම ආත්මව ඉඳගෙන මෙබඳු අනාත්මයක් දකිමි කියන ඉතින් අපි සමහර වෙලාවට මේ හොඳටම මේ අනිත්‍ය බව අනාත්ම බව හොඳටම දැකලා ලෝකය ගැන කිසිම ඇල්මක් නැති දැනකට ගියා වෙන්න පුළුවන් මහා විරාගී තැනකට ආව වෙන්න පුළුවන් නමුත් අපි නොදනුවත් හෝ දෘෂ්ටි ජාලයකයි දෘෂ්ටියෙන් අපි නිදිලා නැහැ ලෝක දේශ සමහර වෙලාවට එහෙම බලලා සම්පූර්ණයෙන් සංසිඳලා වෙන්න පුළුවන්. ධාන වලට යන්න පුළුවන් මේ. හැබැයි පුද්ගල සංකල්පයෙන් නිදිලා නැහැ. ඉතින් අපි බොහොම පරිස්සමෙන් නිදහස් වෙන්න ඕන, හඳුනා ගන්න ඕන දෘෂ්ටියක් තමයි මේ අත්නාව අනත්තානම් කියන තැන. සමහර තැන් තියෙනවා අපිට මේවා වැඩිව විස්තර කරන්න උත්සාහවත් වෙන්නේ මොකද අපිට හරි දෙයි අවශ්‍ය කරන්නේ වරද කොහොමදත් අපිට සිද්ධ වෙන නිසා අනත්තනාව අත්තානං සංජානාමි ත්‍වා සච්චතෝ තේතෝ දිත්තේ උපජ්ජති තමාව අනාත්ම කොට දකිනවා දැන් අපි සමහර වෙලාවට මෙන්න මෙහෙම කරනවා අපි වාඩි වෙලා ඉන්න ඉරියව්ව භාවනා ඉරියව්ව හොඳට හිතට හසු වෙනවා. ඔන්න අපි මේක බෙදනවා කෙස් ලොම් නිය දත් හම මස් නහර මේ ආදි වශයෙන් බෙදාගෙන බෙදාගෙන ගිහිල්ලා ඒවා තුලක් තියෙන එක එක කොටස් අරගෙන අපි බලනවා මෙතන තියෙන පටවි ධාතුව, තද ගතිය, ආපෝ ධාතුව, වේගිරෙන ගතිය, තේජෝ ධාතුව, උණුසුම් ගතිය. වායෝ ධාතුව පින්බින හැකිලෙන ස්වභාවය. එතන ධාතුවම නෙතියි. ධාතුවම නෙයත්ති. ධාතුව පමණක් නෙයත්. දෙතිස් කුණප පමණක් නෙයත්ති කියන අනාත්ම බව දකිනවා. එහෙම අනාත්මය දකින ගමන්ම සමහර වෙලාවට බාහිර වූ අරමුණු ආත්ම කොට හසු වෙන අවස්ථා ඔබ භාවනාවේදී අධදකල තියෙන තරම්. සමහර වෙලාවට අපි ආස්වාද ප්‍රස්වාස ආනාපාන සති භාවනාව කරගෙන යනකොට හොඳට ආස්වාද ප්‍රස්වාසයට හිත යොමු වෙච්ච බවකුත් තියෙනවා. කය ගැන දැනුමක් ඇත්තෙත් නෑ. කය ගැන අවබෝධයක් ඇත්තෙම නෑ. ඉහි අපේ ඇවිලා. නමුත් බාහිර වූ විවිධ දේ පිළිබඳව දැනෙන බවක් තියෙනවා. මෙහි අනාත්ම බව වැටහෙනවා. තවත් පැත්තකින් ආත්ම සංකල්පයක බැඳෙනවා. ඉතින් මෙන්න මේ බඳු දෘෂ්ටිවාදද අපට නිදෙන්න වෙනවා. අයෝනිසෝ මනසිකාරයේ ප්‍රතිඵල වෙනවා මෙන්න මේ දැනකට අපිපත් වෙන බව. ඊළඟට තමයි මේ වද වේදනා විඳින කතා බහ කරන පව්පින් විපාක විඳින යම් ආත්ම භාවයක් තියෙනවා මෙන්න මේ ආත්ම භාවයේ නිට්යයි ස්ථිරයි සාස්වතයි කියන මේ අදහස මේකට තමයි බුදුරජාණන් වහන්සේ දෘෂ්ටි සංයෝජන කියලා කිව්වේ දිට්ඨි සංයෝජන දැන් අපි හුඟක් දෙනෙක් ඉන්නේ අපේ ගිහි පැවිදි උගත් නූගත් අපේ අතිවරයන් වහන්සේලා පවා දැඩි ආත්මවාදයක ඉන්නවා මල ගෙවල් වලට ගියාම අපිට ඇහෙනවා පරලොවට යන ප්‍රාණකාරයෙක් ගැන කතා කරනවා. පරලොවට යන විඥානයක් ගැන කතා කරනවා. පරලොව යන ආත්ම භාවයක් ගැන ආත්මකාරයෙකු ගැන කියනවා. ඉතින් මෙන්න මේ දෘෂ්ටියෙන් තමයි ඒ තැන්වලදී අපිට අහන්න ශ්‍රවණය කරන්න වෙන්නේ. මේ බුදුදහම නොවේ. බුදුදහම අපි හඳුනාගත්තාම මෙන්න මේ කියන සියලු දෘෂ්ටිවාද වලින් දුස්ජාල වලින් මිදෙන්න. මේ සියලු දෘෂ්ටිවාද වලින් දෘෂ්ටිජාල වලින් මිදෙන ක්‍රමය තමයි අපි දැන් හොයාගන්න හඳුනාගන්න යන්නේ. අපි ඒ දර්ශනය පිළිබඳව කතා කරන ගමන් නැවත වතාවක් අපිට කතා කරන්න වේවි ඒ ඒ තැන්වලදී මෙන්න මේ දෘෂ්ටි පිළිබඳව හඳුන්වා දීමක් කරන්න වෙනවා නැවත වතාවක්. අවශ්‍යතාවය අනුව විශේෂයෙන් ඒ දර්ශනයේ ඔස්සේ යෝගාවචරයන් භාවනා කරගෙන යනකොට ඒ තැන් වලට නොඇටි රැක ගන්න. ඒ තැන් විශේෂයෙන් හඳුන්වා දෙන්න වෙනවා. ඉතින් ඒවා පිළිබඳව නැවත කතා කරන්න වෙනවා. අපි ඒ නිසා දැන් මේකින් මතක් කරගන්න ඔබ අතීතයේ පිළිබඳව අනාගතයේ පිළිබඳව වර්තමානයේ පිළිබඳ යම් සැක පහළ වෙනවා නම් බඳු සැකයෙන් යුක්ත කෙනා ඒකාන්තයෙන් අනිවාර්යෙන් ඔබ දැන සිටියත් නොදැන සිටියත් මෙන්න මේ දෘෂ්ටි හයෙන් එකකට වැටි. එතකොට එතන සැකය මෙතන සක්කාය දෘෂ්ටිය. මෙන්න මේන් යුක්ත කෙනා ජාති ජරා මරණයෙන් ශෝක පරිදේවයෙන් ඉතිං දෝමනස්යෙන් මිදෙන්නේ නැහැ කියන අදහස බුදුරජාණන් වහන්සේ අවධාරණය කළා. ඊළඟට උන්වහන්සේ එකෙන් මිදෙන මඟ දේශනා කරනවා ඊළඟට පියවරේදී. සුතවාචකෝ ආර්ය ශාවකෝ කියලා පැහැදිලි කළ තැන. සුතවාචකෝ අරිය ශාවකෝ අරියානං දස්සාවි අරිය ධම්මස්සකෝ විදෝ අරිය ධම්මේ සුවිනීතෝ සප්පුරිසානං දස්සාවි සප්පුරිස ධම්මස්සකෝ විදෝ සප්පුරිස ධම්මේ සුවිනීතෝ මනසිකරණී ධම්මේ පජානාති යමනසිකරණී ධම්මේ පජානාති සෝ මනසිකරණී ධම්මේ පජානන්තු අමනසිකරණී ධම්මේ පජානන්තු යේ ධම්මාන මනසිකරණී ආපේ ධම්මේ නමනසි කරෝති යේ ධම්මා මනසි කරණියා ඒ ධම්මේ මනසි කරෝති ආර්යයන් වහන්සේලාගේ සත්පුරුෂයන් වහන්සේලාගේ ඇසුරට ගිය දකින ලද ඇසුරු කරන ලද ධර්මයේ දක්ෂ හික්මනු කෙනා අපි එදාම පැහැදිලි කළා වූ මෙනෙහි කළ යුතු දේ දන්නවා මෙනෙහි නොකළ යුතු දේ දන්නවා. මෙනෙහි කළ යුතු දේ දන්න මෙනෙහි නොකළ යුතු දේ දන්න ඔහු යම් ධර්මයක් මෙනෙහි නොකළ යුතු නම් ඒ ධර්මයව මෙනෙහි කරන්නේ නැහැ. යම් ධර්මයක් මෙනෙහි කළ යුතු නම් ඒ ධර්මයව මෙනෙහි කරනවා. ඛතමේච බික්කවේ ධම්මා නමනසිකරණීයා තේ ධම්මේන මනසි කරෝති යස්ස වික්කවේ ධම්මේ මනසි කරෝතු අනුප්පන්නෝවා කාමාසවෝ uppajjati uppannෝවා කාමාසවෝ පවන්දති අනුප්පන්නෝවා භවසෝ උජ්ජති උප්පන්නෝ වා භවස වූ පවද්දති අනුප්පන්නෝ වා විද්‍යාස්ස වූ පජ්ජති උප්පන්නෝ වා විද්‍යාස්ස වූ පවද්දති ඉමේ ධම්මාන මනසිකරණීයා යේ ධම්මේ නමනසි කරෝති යම් ධර්මයක් මෙනෙහි නොකළ යුතු නම් ඒ ධර්මය මෙනෙහි කරන්නේ නෑ මොනවද යමක් මෙනෙහි කරනකොට නූපන් කාමාශ්‍රව භවආශ්‍රව අවිජ්ජාශ්‍රව උපදීනම් උපන්නා වූ කාමාශ්‍රව භවආශ්‍රව අවිජ්ජාශ්‍රව වැඩෙනවා නම් අනේ බඳු ධර්මියෝ මෙනෙහි කරන්නේ නැහැ නතර කරලා දානවා යේ ධම්මා මනසි කරණීයා තේ ධම්මේ මනසි කරෝති යස්ස වික්ඛවේ ධම්මේ මනසි කරෝතු අනුප්පන්නෝ වා කාමසවෝන උපජ්ජති උප්පන්නෝ වා කාමසවෝ පහියති අනුප්පන්නෝ වා භවස්සෝ න උපජ්ජති උප්පන්නෝ වා භවස්සෝ පහියති අනුප්පන්නෝ වා විජ්ජාස්සෝ න උපජ්ජති උප්පන්නෝ වා විජ්ජාස්සෝ පහියති ඉමේ ධම්මා මනසිකරණීයා යේ ධම්මේ මනසිකරෝති යම් ධර්මයක් මෙනෙහි කරනකොට නූපන්නා වූ කාමාශ්‍රව භවආශ්‍රව අවිජ්ජාශ්‍රව නූපදිනවනම් උපන්නා වූ කාමාශ්‍රව භවආශ්‍රව අවිජ්ජාශ්‍රව ප්‍රහීන වෙනවනම් අනේ බඳු ධර්මයෝ මෙනෙහි කරනවා මේ සුතවත් ආරි ශ්‍රාවකයා. මෙන්න මෙසේ සෝේවං නමනති කරණීයානං ධම්මානං නමනති කාරා මනසි කරණීයානං ධම්මානං මනසි කාරා අනුප්පන්නා චේව ආසවාන උප පජ්ජಂತಿ uppannāc āsavā pahiyanti තස්ස එවං යෝනිසෝ මනසි කරෝති සෝ ඉදං දුක්ඛං ති යෝනිසෝ මනසි කරෝති අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසි කරෝති අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෝති තස්ස ඒවං යෝනිසෝ මනසිකරෝතෝ තීනි සංයෝජනානි පහියංති සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසෝති ඉමේ උච්ඡන්ති භික්ඛවේ දස්සනා පහතබ්බාති බුදුන් වහන්සේ දේශනා කරනවා මෙසේ සුතවත් ආරි ශ්‍රාවකයා මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි නොකිරීමෙන් මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කිරීමෙන් නූපන්න ආශ්‍රව නූපදිනවා උපන්න ආශ්‍රවය තුරු වෙලා යනවා එවිට ඔහු ඉදං දුක්ඛං ත යෝනිසෝ මනසකරෝති මේ දුකයි කියලා නුවණින් මෙනෙහි කරනවා අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසකරෝති මේ දුක්ඛ සමුදයයි කියලා මෙනෙහි කරනවා අයන් දුක්ඛ නිරෝධෝ තියෝනිසෝ මනසතරොත් මේ දුක්ඛ නිරෝධයයි කියලා යොන්වනින් මෙනෙහි කරනවා අයන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යෝනිසෝ මනසතරොත් මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි කියලා නුවණින් මෙනෙහි කරනවා මෙසේ නුවණින් මෙනෙහි කරන ඔහුට තුන් සංයෝජනයන් ප්‍රහීන වෙනවා මොනවද සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මේ තුන් සංයෝජනයන් දුරු වෙලා යනවා. මෙන්න මේ තුන් සංයෝජනයන් දුරු වී යන දැක්මටයි දර්ශනයටයි ඒ ආශ්‍රවයන් දුරු වෙලා යන්නේ දර්ශනයෙන්. ඉමේ උච්ඡන්ති භික්කවේ ආසවා දස්සන පහතන්. දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව මෙන්න මේවයි කියලා උන්වහන්සේ දේශනා කළා. අපි මේ සූත්‍රයේන අදහස අපි ටිකක් කෙටි කළා. මේකේ අර්ථය පැහැදිලි කරලා දෙන්න ඕන නිසා කාලය බොහොම ඉක්මනින් ගෙවිලා යනවා මේ සූත්‍රයේ මේ මාස කීපය තුල කෙසේ හෝ අවසන් කළ යුතු නිසා. දැන් අපිට විසඳාගත යුතු කරුණු රැසක් තියෙනවා. යෝනිසෝ මනසිකාරය කියන්නේ කුමක්ද? අයෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද? අයෝනිසෝ මනසිකාරයේ භාවිතා වෙනකොට නූපන්න ආශ්‍රව උපදිනවා උපන්න ආශ්‍රව වැඩෙනවා. යෝනිසෝ මනසිකාරයේ භාවිතා වෙනකොටයි නූපන්න ආශ්‍රව නූපදින්නේ උපන්න ආශ්‍රවය දුර වෙලා යන්නේ. දැන් අර විදියෙන් අයෝනිසෝ මනසිකාරයේ භාවිතා වෙනකොට අතීතය යන අපේ වර්තමානයේ පිළිබඳව සැක ඇති වෙනවා දෘෂ්ටි වලටපත් වෙනවා දැන් මේ දෘෂ්ටි වලින් මිදලා සැක සංකා දුරු කරලා නුවණින් මෙනෙහි කරන තැනට අපි එන්න ඕන. නුවණින් මෙනෙහි කරන වැඩපිළිවෙල මොකක්ද? ඒ නුවණින් මෙනෙහි කළ යුතු ධර්මිය මොනවද? දැන් අපිට මේවා මේ සූත්‍රය කතා කළාට මේ අදහස මේ දේශනා පාඩ ටික පැහැදිලි කළාට අපිට මේ ධහම අර්ථවත් උනේ නෑ. දැන් අපි මේකේ අදහස ප්‍රකට වෙන විදිහෙන් මතු කරගන්න වෙනවා. දර්ශනය කියලා කියන්නේ මොකක්ද කියලා. දර්ශනය කියලා කියන්නේ මොකක්ද කියලා. දැන් අපට පැහැදිලි වුණා මේ සූත්‍රයේ අවසානයේදී සොයිදං දුක්ඛංති යෝනිසෝ මනසිකරෝති. මේ දුකයි කියලා මෙනෙහි කරන්න යමක් අපට ලැබෙන්න ඕන. මේ දුක්ඛ සමුදයයි කියලා මෙනෙහි කරන්න යමක් දකින්න ඕන. මේ දුක්ඛ නිරෝධයයි කියලා මෙනෙහි කරන්න යමක් හම්බ වෙන්න ඕන. මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි කියලා මෙනෙහි කරන්න යමක් හම්බ වෙන්න. අපි මෙන්න මේ ධාම දකින තැන දක්වාම මේ දැක්ම මේ නුවණ අවබෝධයේ පිණිස අවශ්‍ය කරුණු හොඳින් අහගන්නට ඕන දැනගන්න ඕන ඉගෙන ගන්න ඕන. එහෙමනම් අපි මේක කෙබඳු තැනකින් පටන් ගන්නවද? මේ පිරිස අතරේ බොහෝ බණ භාවනාවලට නැඹුරු වෙච්ච යොමු වෙච්ච පිරිසකුත් ඉන්නවා. ඒ සඳහා කොහොමදවත්ම මෙතෙක් නොයදුණු පිරිසකුත් ඉන්නවා. එනිසා අපි හැම කෙනෙකුටම අවශ්‍ය විදිහෙන් මේක ටිකක් ප්‍රාථමික මට්ටමේ ඉඳලම යමක් අපි කතා කළොත් වඩා සුදුසුයි. එනිසා මේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන වචනය කෙටි අදහස තමයි නුවණින් මෙනෙහි කිරීම හා නුනුවණින් මෙනෙහි කිරීම. නුවණින් මෙනෙහි කිරීමට කියනවා යෝනිසෝ මනසිකාරය. නුනුවණින් මෙනෙහි කිරීම අයෝනිසෝ මනසිකාරය. දැන් අපි මොනවද නුවණින් මෙනෙහි කරන්නේ? මොනවද නුනුවණින් මෙනෙහි කරන්නේ මොනවද අපි නුවණින් මෙනෙහි කරන්නේ නුනුවණින් මෙනෙහි කරන්නේ මෙතනත් හඳුනා ගන්න ඕන තැන ඒ සඳහා අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළ යම් සද්ධර්මයක් මේ සඳහා එකතු කරගන්න වෙනවා මේ සූත්‍රයෙන් මේ අදහස ගන්න බැරුව යනවා තවත් සූත්‍ර කීපයක් මේකට ඈඳ ගන්න එකතු කරගන්න වෙනවා ඒවැය කරුණු සම්බන්ධ කරගන්න වෙනවා තිමුතුනි මුළු ලෝකයම මේ ලෝකයේ සැපයි සුබයි හොඳයි කියන සංකල්පයකින් හමු වෙන රූපේ හොඳයි සැපයි කියලා තමයි මෙනෙහි වෙන්නේ ශබ්දයේ ගන්ධයේ රසයේ පහස හොඳයි සපයි සුබයි කියලා මෙනෙහි වෙන්නේ. ලෝකයේ අපි හැමෝටම එහෙමයි. ඉත්තා කන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීය. ඇයට පේන රූපය ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය වූ දෙයක් ඇටියට තමයි හමු වෙන්නේ. ශබ්දයත් එහෙමයි, ගන්ධයත්, රසයත්, පහසත් එහෙමයි. අපි ලෝකයේ හැම වෙන හැම අරමුණක්ම ඒ ආදී වශයෙන් ප්‍රිය මధుර ස්වභාවයෙන් බලනවා. හැබැයි ඊට බාහිර දෙයක් නැතුව නෙමෙයි. අනිෂ්ඨ වූ, අකාන්ත වූ, අමනාප වූ අරමුණුත් ලෝකේ තියෙනවා. දැන් ඉෂ්ඨ වූ, කාන්ත වූ අරමුණු ලැබෙනකොට අපි සතුටු වෙනවා. අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ අරමුණු ලැබෙනකොට අපි දුක් වෙනවා. හොඳ අරමුණු ලැබෙනකොට ලෝභ සහගත වෙනවා නරක අරමුණු ලැබෙනකොට ද්වේෂ සහගත වෙනවා. ලෝභ ද්වේෂ දෙකට වැටෙනවා අපි හැමතිස්සෙම. එතකොට හැට රූප ගැටෙනකොට එක්ක හොඳයි කියලා බාර ගන්නවා එක්ක නරකයි අප්‍රියයි යමනාපයි කියලා පැත්තකට දානවා. දැන් මේ දෙක තුල අපි මොකද්ද රැස් කරලා තියෙන්නේ ලෝභ ද්වේෂ. කනට ශබ්දයක් ඇහෙනකොට එක්ක හොඳයි මිහිරි කියලා බාර ගන්නවා ඒකම නැත්තම් අමිහිරි කියලා අකමැත්ත උපදිනවා. කන නිසා නිතර උපදින්න මොනවද? ලෝභ ද්වේෂ. මේ විදිහෙන් ආයතන හයටම ගැටෙන හමු වෙන අරමුණු ඉදිරියේදී අපිට හැමතිස්සෙම උපදින්නේ ලෝභය හා ද්වේෂය. ලෝභ ද්වේෂය උපදින්නේ මෝහය ඇති නිසාමයි. එතකොට අපිට හැමතිස්සෙම හැම අරමුණකම ලෝභ දේශ මොහ සහිතයි. ලෝභ දේශ මොහ සහිතව මේ ලෝකයේ අරමුණු ඇසුරු කරයි නම් යම් තාක් ඒ තාක් අපි දුකින් මිදෙන්නේ නැහැ. දුකින් මිදෙන වැඩපිළිවෙලක්වත් නැහැ. දැන් ඒ නිසා මෙන්න මේ බඳු ලෝකයක ජීවත් වෙන අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ලෝකයේ ඇත්ත යථාර්ථය මෙන්න මේ බඳුයි. මේ සිහි කරලා බලන්න විමසලා බලන්න කියලා උන්වහන්සේ අපට අර්ථයක් ධර්මයක් ලෝකෙට දේශනා කරනවා. අන්න උන්වහන්සේ කරන දේශනාව අපි යම් සැසඳීමකට විමසා බැලීමකට ලක් කරන්න ආරම්භ කරනවා. ඒ සඳහා අපි ලෝභ දේශ බොහොම භයානක නපුරු දේ හැටියට හඳුනාගෙන ඒව යටපත් කිරීම සඳහා යෝනිසෝ මනසිකාරයේ භාවිතාවට ගන්න. අන්න ඒ සඳහා අපි යොදා ගන්න උපක්‍රමයක් ඇටියට අපි බුදු ගුණානන්තයි බුදු ගුණානන්තයි බුදු ගුණානන්තයි බුදු ගුණානන්තයි අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ මේ ගුණ ටික කියවනවා අද සිට මුල මුල සිට අගට ඒ මාගේ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ අරහන් නම් වනසේක මෙනෙහි කරනවා. එහෙම නැත්නම් මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ රහසින්වත් තවු නොකල හිඳ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු හෙයින්ද සංසාර චක්‍රයේ අරසිඳලු හිඳ සියලු ලෝවැසියන්ගේ ආමිෂ ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වන ගෙයින්ද අරහං නම් වනසේක අරහං නම් වෙනසේක මේ ආදි වශයෙන් බුදු ගුණ හිතන්න පටන් ගන්නවා. මෙන්න මේකත් යෝනිසෝ මනසිකාරයක් තමයි. දැන් කාමාදී වශයෙන් ලෝභ ද්වේෂ ඇති කරන අරමුණු වෙන්නේ නෑ ඒක සිහි කරනකොට. ඒ බුදු ගුණ හිත හිත ඉන්නකොට රූප ශබ්ද ගන්ධ රස පහස විශේෂෙහි හිත දුවන්නේ නෑ.